විදිහට විවිධ වූ සුවයන් අත්දැකෙන පිරිසක් විදිහට අප ඒ සියලුම සුවයන් සහ රසයන් අතර අග්‍ර සුවය නැතිනම් උපරිම රසය මේ ධර්ම රත්නයේ කියා තීරණය කර තිබෙනවා. මේ ධර්ම රත්නය තමයි සියලුම රත්වලට වඩා උත්කෘෂ්ඨ රත්නය. එපමණ රසවත් තවත් දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට කියන්නත් පුළුවන් මේ බුදුබණයි කියලා. නමුත් ඊට වැඩිය අපි බැලුවොත් අපේ ජීවිතයේ තුල එබඳු දහස් රත්නයක් අත්දැකීමාද අප දහම් රත්නයේ තමයි තුන් රත්නයේ කියන එක පැත්තකින් කියලා හෝ ඊට මෙහා හරි රසයක් මේ ධර්මයෙන් අත්දැකීමාද අපිට කියන්න පුළුවන් මේ ධර්මයේ නිසා මගේ ජීවිතේ රසවත් වී තිබෙනවා මේ බැහැරේ නිසා මා රසයක් දුක් විඳිනවා. මේ කාරණය ගැන නැවත නැවත සිතා බැලීම වැදගත්. මක්නිසාද මේ ධර්මයේ පුහුණුව නැතිනම් භාවනා පුහුණුව ඒ කලේතු නිසා කරන දෙයක් නෙමෙයි. එය ආගිහරි නීතියක් නිසා කොන්දේසියක් නිසා බයක් නිසා අප විසින් කළ යුතු දෙයක් නෙවෙයි මෙහි තියෙන රසය නිසා මොකද භාවනාවේ ජීවිතයක් රසවත් වෙනවා ධර්මයේ ජීවිතයක් රසවත් වෙනවා ධර්මයේ නැත්නම් ඒ දහම් රසය නැති ජීවිතයක්. ඒක නිරස ජීවිතයක් කියන්න බෑ. නමුත් දහම් රසය නැති ජීවිතයක්. ඉතින් එහෙම ජීවිතය මොන මොන රසකාරක වලින් රස ගැනීමවත් කල්යාණ මිත්‍රවරුනි ජීවිතයේ ඇත්ත වුණු පිට විවිධ වෙනවා. මොකද ජීවිතයේ ඇත්ත මේ ජීවිතේ සිත්තයි කියන්නේ. සිත්තයි කියලා කියන්නේ බොහොම ඉක්මනට එපා වෙන දෙයක්. ඉතාම ඉක්මනට එපා වෙන දේ තමයි සිත්. කැනිරහත් එපා වෙනවා. හැබැයි කැනිරහ එපා වෙන්නේ ටිකක් කලින්. ඊට කලින් සිත් එපා වෙනවා. ඊට කලින් අපි සිත් ප්‍රතික්ෂේප කරනවා. යමක් සිද්ධ වෙනවා කියන්නේ ඒක. මොනම හරි සිද්ධ වුණා කියන ආයෙ ඒක එපාද. ඒක සිද්ධ වෙන්න කලින් ඒක ඕනේ තරම් අවශ්‍යයි. ඒ දේ, ඒ පොත, ඒ නාට්‍ය, ඒ පුද්ගලය, ඒ තැන බොහොම රසවත්. ඉතින් එහෙම ගිහිල්ලා දවසක සිද්ධ. සිද්ධ වුණාට පස්සේ ආයෙ ඕනේ. ආයෙ ලැබුණත් කරදරය. ඉතින් මේ ජීවිතයේ ඇත්තනම් මේ අප විඳින රසවත් අප ආශාවෙන් වැඩ ගන්න හැම දෙයක්ම බොහෝම ඉක්මනට සිද්ධ වෙන්න පුළුවන් කියලා දෙනවා. සිත්වන ජීවිත රසය අපට විඳින්නට ලැබිලා නැහැ. ජීවිතයේ රසයන් දිග ඇති. ජීවිතයේ සැප දිග ඇති. නමුත් ඒ හැම රසයක්ම සිත්ක් බවටපත් වෙලා නැතිනම්පත් වෙන්න පුළුවන්. පිටත් බවටපත් වෙනවා කියන්නේ එපා වුණා කියන්නේ. ඒක ඉස්ලාමයේ පුළුවන්. යමක් පිට වෙන්න පුළුවන්. අනුහිලි වෙන්න පුළුවන්. අහමල් රත් පිට නොවේ කියලා කියන්න බෑ. පිට වුණු ගමන්න ඒ දේ ආවද. පිටිත් කරනවා. ඒ වගේම කෑමක් වුණත් අපි ආරල තුල ගහලා කටක් හොදලා දානවා පිටතට. ඒක තමයි ස්වභාවය. ඕනම පිටක් අපි පිටකම නොදැන වැළඳ ගත්තාම අත්පත් කරගත්තාම ඒ පිටයි කියන එක තේරෙනකොට පිට දැනෙන්න පටන් ගන්නකොට ඒ අත්පත් කරගත්ත වේගයට වැඩි වේගයකින් අපේ ඉවතලනවා විසික් කරනවා. ඉතින් මේ මේ හැම සාංකාරික රසයක්ම රසයක් නව කොයි මොහොතේ සිත් වේද ගන්නද ඉතින් අන්න එහෙම ලෝකයක එහෙම ජීවිතේ ඕනම දෙයක් දැන් පෞද්ගල දවස්වල වැස්සා පැල් බැඳගෙන වැස්සා ඉතින් සිත් වේලා වැස්ස හොඳටම සිත් වේලා දැන් පාය රස්නේ වතුර නැතිව කියන්නේ මේ පෑවිල්ලක් සිද්ධ බොහෝ ඉක්මනට කල්වා. මේක කාලයක් කියන්නේ සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ නොවන දෙයක් නැහැ. ඕනම දෙයක් සිද්ධ විය හැකි. එහෙම සිද්ධ විය හැකි ධර්මයන් දෙකයි සංකාරය කියලා කියනවා. සංසාරයේ අනේක විදිහේ নানা විදිහේ රසකාරකයක් තියෙනවා. දෘශ්‍යමය රසකාරකයක්, ප්‍රවලමය රසකාරකයක්, පරිසමය රසකාරකයක්. තිරි විචී වේදනා සංසාරයේ කියන්නේ. නමුත් මේ හැම රසකාරකයක්ම කොයි දෙලේ පිටතේ ඉඳ ගන්නෑ. එහෙම වෙලා තියෙනවා. මෙලින් පවතිනවා බිය හැකි තැනයි අපි ඉන්නේ. අන්න එහෙම ඒ ස්වභාවයේ තේරුම් ගනිමින් සිටින කෙනෙකුට මොකද මේ සංසාරය කියන්නේ රස කාරකයන්ගෙන් අනෝන තැනක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ අඩුවක් නිසා නෙමෙයි. දිනුන තැන නමුත් ඒ හැම රත්කාරකයක්ම විපරිණාමයට ලක් වෙනවා. වෙනස් වීමට යටත් පිළිගන්නට පුළුවන්. හැම තුවක්ක් මේ දුබලක් බවට පත්ීමේ ස්වභාවයෙන් යුක්තයි. ඒක තුවක්කියට තියෙන්නේ කිසතාවේ. ඒ තුවක්ක් නැති ස්වභාවයකට තවත් එහාට ගමත්තොත් දුර්ගන්ධයක් බවට පත් වෙනවා. ඒ ඕනෑම දෙයකට පොදුයි. රසයටත් පොදුයි. දැන් මෙන්න මෙහෙම මේ කාරණය පිළිබඳ අපට තියෙනවා නම් සිතියම් වූ වැටහීමක් දැනීමක්. ඒක තමයි අපි කියන්නේ සංසාරේ දුකයි කියලා. සංසාරේ දුක කියන්නේ මේක දුක විතරක් කියනවා කියන්නේ නෙමෙයි ඕනතරම් සැප තියෙනවා. සැපෙන් පිරීලා තියෙන තැන සංසාරය. හැබැයි හැබැයි ඒ සැප ඒදී සැප කියන වේත්‍ය දාගෙන තිබින්නේ කිසියම් නිශ්චිත කාලයක් තුල විතරයි. ඊට පස්සේ ලෙස් මාරු කරනවා. නැතිනම් හැබැයි වේත්‍ය ගන්නවා. අර ලෙස් මාරුව හැරදා. අන්න එතනදී අපි කියනවා මේක ප්‍රශ්නයක්. මේක ගැටලුවක්. දුකක්. ඉතින් මේක තමයි අපි අවබෝධ කරගන්නට අවශ්‍ය සත්‍යය ජීවිතයේ පිළිබඳ සංස්කාරය පිළිබඳ. ඉතින් මේ අවබෝධයත් එක්ක අපට හිතෙනවා, ඇහෙනවා, දැනෙනවා, හැඟෙනවා චිත්ත නොවන රසයක් පිළිබඳ ඕරුවාවක්. මේ ධම්ම රසය ඒක උතුම්ම රසයේ වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි වෙන මොනවත් නිසා නෙමෙයි. දැන් අපි අහවල් ගහට වැඩිය මේ රහ. සීනි වලට වැඩිය පැණි රහ. සිතුල් දැනි ඊට වැඩිය රහ. අපි එහෙම කියනවා. ඒ විදිහට ගිහිල්ලා ධර්ම රාශිය උතුම් රාශිය කියනවා නෙමෙයි. එහෙම ප්‍රේණිගත කිරීමක් නෙමෙයි මෙතන. එහෙම ප්‍රමිතිගත කිරීමක් නෙමෙයි. මෙතන තියෙන්නේ ඔය මොන රසයක් තිත්ත විය හැකි තැනක සිටින කල්හි තිත්ත නොවන එකම රසය දහම් රසය පමණයි තිත්ත නොවන එකම රසය යුක්ති විඳින්න භක්ති විඳින්න වඩා රසවත් එකමදී දහම් රසයේ විතරයි ඕනෑම රසයක් ඕනෑම සැපක් කල්යාණ මිත්‍රවරුනි විදිත්ත විදිත්ත කියන ස්වරය අඳුරලා ඒ ඕනෑම සැපයකට පොදු ධර්මතාවයක් මේ ලෝකෙ කිසිම සැපයක් නැහැ විදින්න විදින්න වැඩි වෙන කිසිම රසයක් නැහැනේ කන්න කන්න තව තව රසවත් වෙන සුවඳ බලන්න බලන්න තව තවත් සුවඳවත් වෙන අහන්න අහන්න තව තවත් මිහිරි වෙන එහෙම සිටීම සිටින රූප රසයක්, ශබ්ද රසයක්, ගන්ධ රසයක්, රස රසයක්, ස්පර්ශ රසයක් නේ. ස්පර්ශ රස තියෙනවා. රූප රස තියෙනවා. හැබැයි ඒ රසයෙන් සකන් වෙන රස නැති දැනකට යන ආශ්‍රය ක්‍රමයේ ඊළ වේ. හැම රසයකටම පොදු ධර්මතාවය. ඔය නීතියට හැම රසයක්ම යටයි. එහෙම දැනක මේ දහස් රසයේ කල්යාණ මිත්‍රවරුනි හීන නොවන රසය, හීන නොවන රසය, හේ නොවන රසය විතරක් නෙවෙයි කෙනෙකු පරිභෝජනය කරන්නට කරන්නට වැඩෙන වැඩිමියෙන් වැඩෙන වැඩිමියෙන් අත්දින ඒ බින්දණය ඒ සුවය වඩවඩා කුක්ති විඳින්න පුළුවන් කියලා. අදු වෙන්නේ නැති රසයක්. චිත්තන වන රසයක්. බලන්න පිට ටිකක් එකද වෙනකොට ඒ ඇති වෙන සුවය එපා වෙනවද? මගේ හිතේ දැන් මිනිත්තු 10ක් එකඟ වෙලා තිබ්බ දැන් නැති. නෑ තව තවත් තව තවත් තව තවත් එකඟ වෙන්න වෙන්න ඉහි රසය දැනෙනවා. සිහිය වැඩි වෙන්න වැඩි වෙන්න සැහැල්ලුව දැනෙනවා. සිහියෙන් ඉතිය ඇති කියලා හිතනවා. දැන් සිහියේ සුවය ඇතිවෙන්න. දැන් වෙන රසයක් ඕන. එහෙම හිතෙන්නේ සිහියේ සුවය අඳුනා නොගත්තොත්. සිහියේ ඒක තමයි ප්‍රශ්න කරගන්නේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ දීතියකට නම් ඒ රසය දැනගෙන නෙමෙයි නම් ඒක දුකක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි බොහෝ දෙනෙක් භාවනාව දුකක් කියන්නේ. බොහෝ දෙනෙක් භාවනාව දුකක් කියන්නේ ඒ භාවනා රසේ දුකක් කියන තැනින් නෙමෙයි වාඩි වෙලා ඉන්න එක දුකක්. එක ඉරියව්වක ඉන්න එක දුකක්. ඒ නිතරම එක දුකක්. මේවා තමයි දුක භාවනාවේ දුක කියන්නේ ඒවා. හැබැයි ඕවා නෙමෙයිනේ භාවනාව කියන්නේ. ඉතින් හිත ආපහු ගේන්න ඕන. ආපහු දුවන ආපහු ගේන්න මොන කරදරයක්ද බං ඒක වාරයක් වාරයක් ගානිට ආපහු දෙන්නේ අකමැත්තේ ද්වේෂේ අමනාපේ තරහෙන් එතන මේ අමනාපේ තරහෙන් අකමැත්තෙන් අවරහෝ ක්‍රියාවක යෙදෙන්න මොකක් හෝ වැඩක් කරන්න බොහොම ඉක්මනට වෙහෙසටපත් වෙනවා බොහොම ඉක්මනට මහන්සිය දැනෙනවා ඕනෑම වැඩකට පොදු වීමකට අකමැත්තෙන් අමනාපයෙන් ද්වේෂයෙන් බලන්න ඕනෑම දෙයක් කරන්න බොහොම ඉක්මනට එපා එපා වෙනවා කියන්නේ කම්මැලි මහන්සි වෙහෙසයි අසනීප වෙනවා ඒ වැඩින්ද කෙනෙක් අසනීප වෙනවා අකමැත්තේ රස්සාව කරන්නේ රස්සාව නිසා ලෙඩ වෙනවා ආයතනයෙන් දෙදේ. ඉතින් මේ අකමැත්ත හිත දුවනට කැමතිද මහා කරදරයක්. ඉතින් අකමැත්තෙන් දුවන හිත ආපහු ගේනකොට විහිසටපත් වෙනවා. ඉතින් අපි හිතන්නේ සීයෙන් ඉන්න එක මහා විහිසතර දෙයක්. ආයාස කර දෙයක්. මහා ඉතින් නිසා බොහෝ දෙනෙක් භාවනාව ඉවර වුණාම මහා කර්තව්‍යයක් කරා වගේ නිකන් මහා කළුගල් ටිකක් ඇද්දා වගේ දර පැලුවා වගේ කම්ගක් නැත්තා වගේ මහා බරක් ඔළුව උඩ තියාගෙන ඇවිද්දා වගේ එහෙම මහන්සියෙන් හතිදා පැය භාගයක් භාවනා කළා පැයක් භාවනා කළා මොකන්ද මේ මහන්සියට හේතුනේ හිත අපහුගෙනලා ඉතින් හිත කියන්නේ මේ කරේ තියන් ඉන්න ඕන එකක්ද? මේක කොටයක් වගේ එකක්ද මේ තාපව ගේනකොට එහෙම බරක් දැනෙන්න, හපි වැටෙන්න, මහන්සි වෙන්න, මෙහෙස දැනෙන්න. නෑ. ඒකද මේ දෙහෙස භෞතික මෙහෙසක් වෙන්න බෑනේ කල්යාණ මිත්‍රයෝ මොකක්ද මේ හේතුව? හිත දුවනවට කැමති නෑ. මේ ආපහු ගේන්නේ කැමැත්තෙන් මේ අකමැත්තෙන් අරහෙල කරදරයක් කියලා භාවනාව කරදරයක් බවට පත් කරගෙන ජීවිතයේ කරදර වලට පිළියම කරදරයක් කියන ආකල්පයෙන් නම් කෙනෙකු ඒ පිළියම යොදන්නේ ඒ දෙහෙතන වසක් වෙන්න පුළුවන්. සුව වෙනවා නුවර. ඒ නිසා මේ භාවනාවෙන් කෙනෙකු ඇත්තටම රසයක් අත්දකින්නවද? නැත්නම් භාවනාව දුකක් විදිහටද තියෙන්නේ? ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුට ඒක දුකක්. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් භාවනාවට එන්නේ නැත්තේ. කරත් දවසින් අතහැරලා දාන. ඉවර වුණාම ලොකු සැනසෙල්ලක්. ඉතින් අපි හිතනවා මේ භාවනාව දුකක්. හැබැයි අපි කැමති නෑ කියන්න මේ ධර්ම රසය නැහැ කියලා කරගෙන මෙහෙම භාවනා කරගෙන කරගෙන කරගෙන ගියොත් දවසක මේ මහා සුවය අත්දකින්න ලැබෙනවා. අද නෙමෙයි. දවසක. එතකල් මේ දුක විඳින්න ඕන. හරියට කක්ඩක් නැත්නම් අන්න දිමන් නිවන් ලැබෙනවා වගේ බුදුරතන කියාම එහෙම වෙයි. එතෙක් මේ බර දරාගෙන මේ දුර්ගය තරණය කරන්නට ඕනේ. එහෙම මේ දුක් වෙනහම සැප ලැබෙනවා කියන එක හැම දෙයකම පොදු නෑ. අන්තිම භාවනාවේදී අනිවාර්යයෙන්ම දුක විඳිද්දී විතරයි සැප ලැබෙන්නේ කියලා එහෙම නීතියක් කොහෙත්ම නෑ. භාවනා මාර්ගය කියන්නේ සැපයෙන් සැපයට යන මාර්ගය. සැහැල්ලුවෙන් සැහැල්ලුවට යන මාර්ගය. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ රසය අත්දකින භාවනාවකට යොමු භාවනාවෙන් කරන්නේ ජීවිතේ රසවත් ඒ භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි භාවනාවෙන් ජීවිතේම රසවත් වෙනවා ඉතින් ඒ නිසා තමයි භාවනාවේ යෝගීකු ඔය බොහෝ රසකාරකයන් පසුපස හඹා නොයන්නේ දැන් ඔබ උගෙන වෑන් දෙනයා එළවලුවා ඒ මූලික දෙෙහි රසය ඔබ හොඳට අත්දකින්නවා නම් දන්නවා නම් ඕනම වෑන් දෙන එක කොහොම කිවේවා ඒ ඕනම වෑන් දෙන එක එහි තියෙන රසය හොඳට දන්නවා එහි රසය විඳින්නට පුරුදු වෙච්ච දිවක් නම් තියෙන්නේ හොඟා අභියෝගය දාන්න ඕනේ නැහැ නිකන් කැම්බුවත් ඒක රහයි. ඒ රහ විඳින්න පුළුවන්. හැබැයි ඒ රහය හඳුනන්නේ නැති දිවකට ලෝකේ තියෙන හැම රස කාරකයක්ම අර කුංචි ව්‍යංජනයක දානවා. ඒ දැම්මත් රහ නැහැ. ඒ ඉතමගේ ස්වභාවයකට අපි අපේ ජීවිතය පත් කරගෙන තියෙන ගොරෝසු ස්වභාවයකට අසංවේදී ස්වභාවයකට ජීවිතයේ හැබෑ රසයට සංවේදී නැහැ. ඒ ජීවිතයේ හැබෑ රසය අපි ප්‍රතික්ෂේප කරමු. ඒ දුරස් වෙලා ආදුනන කෙනෙකු බවට පත් වෙනවා. ජීවිතයේ හැබෑ රසය නාදුනන හිතක් රසවත් කරන්නට මුළු ලෝකෙම තියෙන රස කාරකවලට ගැන. ඒවා එකතුනක් අසමත් වෙනවා. අනේ ඒ නිසා තමයි අතෘප්තිය කියන වචනේ හැදිලා තියෙන්නේ. මොන රස කාරක එකතු වුණත් තෘප්තිමත් නැහැ. ඉතින් අතෘප්තිමත් සිතක් ජීවිතයක් ලෝකෙම ලැබෙන අසුතු වෙන්නේ නැහැ. මුළු ලෝකෙම ලැබුණා පෑහීමකට පත් වෙන්නේ මොහොතකට අවධානය යොමු කළොත් ඔය පුරුදු වෙලා තියෙන භාවනාවකට එතනදී බලන්න ඔය මොනවත් අපට ලැබෙන්නේ නැහැ ජීවිතයක් සතුටු කරවන ලයිෆ් එකක්වත් ලැබෙන්නේ නැහැ පොරකන තරගවන්නේ ඒ අප අපේ අවශ්‍යතා කියන ලැයිස්තිය එකක්වත් ලැබෙන්නේ නැහැ. නිහඬව ඔය ඇස් වහගෙන ඉඳලා බලන්න මොනවත් ලැබෙනවද නැහැ. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි කිසිවක් නොලැබී කිසිම දෙයක් ලස්සන හඬක් අහන්න ලැබෙනවද බලන්න භාවනාවේ නෑ ඇහෙන සද්දක් අහනවා කියලා දැනගන්නවා ප්‍රතික්ෂේප කරනවා අතහරිනවා ඒක පස්සේ යන්නේ ඔය ඇහුණත් එකයි නැකත් එකයි එහෙමනේ ලස්සන දේවල් බලන්නේ නෑ වෙනුණත් දැක්කා කියලා හිතනවා අතහරිනවා දැන් ওই විදිහට බලන්න මොනවද මේ අපි සැපයි කියන ලෝකයේ කියන දේවල් උපක්පත් භාවනාව තුළදී අපි ඇතුළට ගන්නෙත් නෑ විවිධ යන්නෙත් නෑ ඉතින් ඒ නිසා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ භාවනා කරන කෙනෙක් කියන්නේ ධර්මයේ මක් නිසාද මේ සැපය පිළිබඳ ලෝක නිර්වචනය මේ රසය පිළිබඳ පොදු ජන අර්ථකථනය වෙනස්. ඒ පොදු ජන අර්ථකථනයට අනුව සැප කියන්නේ, සතුට කියන්නේ, රසය කියන්නේ අර එළියෙන් ගන්න දෙයක්. එළියෙන් ඇතුළට රසය දාන්න ඕන. හරිතර වෑංජනයකට දානවා වගේ මොනවද දාන්න දෙපැයි මේ බෝල්ටි වල නෑ රහ. ඒ නිසා එළියෙන් දාන්න ඕන. කිරි දාන්න ඕන, තෙල් දාන්න ඕන, තුන පහ මිලි, දුනු, ලුණු, ඒ ඔක්කොම දාන්න. දැම්මාම තමයි මේක රහ ඒ වගේ ආකල්පයක් තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ජීවිතයේ නිරස දෙයක්. ජීවිතයේ ඇතුළට යන්න යන්න මහා සිත්තක් ඒ නිසා මේකට රස දාන්න ඕනේ. ඇහෙන් දාන්න ඕන රස. කනෙන් රස දාන්න ඕන. නායෙන් දිවෙන් ශරීරයෙන් රස දාන්න ඕන. ඒ පුළුවන් තරම් ওই විදිහට රසකාරක කෙනෙක්ගේ හිතකට ඇතුල් කරනම අන්න එතකොට සතුට කියන එක දැනෙනවා. සැපේ දැනෙනවා. රස විඳින කෙනෙක් වෙනවා. ඒ කෙනෙක් කිව්වොත් මා රස විඳින කෙනෙක් කියලා අහන මොනවද රස විඳින්නේ? මොනවායින් රස විඳින කෙනෙක්ද? ගීතයකින් රස විඳින කෙනෙක්ද? එහෙම නැතුව නිකම්ම රස විඳින කෙනෙක් කියලා කිව්වට ඒක තේරෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මොන වගේද රස විඳින්නේ? කැමර වල රස විඳින කෙනෙක්ද? එහෙම ඉන්නවා. කැමර වලින් රස විඳිනා ඉන්නවා කියන්නේ. කවුරුත් කෑම වල රස විඳිනවා. නමුත් මා කියන්නේ ජීවිතයේ රසය කියන්නේ ආහාරවල රසයටයි කියලා හිතනවා ඉන්නවා. සමහර රස විඳිනා ඉන්නවා රසඥයන් ඉන්නවා සත්‍ය නිසා. මේක අහලා සංගීතය අහලා එහෙම නැත්නම් කුරුල්ලෝ කෑ ගන්න අහලා බඟක් ගලාවගෙන දියැලලා හදා හැලෙන. ඒ හඬ අහලා වහින හඬ උලගේ හඬ අන්න රස විඳිනවා. ඒ ඒ රසයේ විඳින්නේ කන්න රසාය. ඉතින් ඒ වගේ බලන රස විඳිනවා. දේවල් බලලා, මහත් දිහා බලලා, බලාපු දිහා බලලා, හඳු දිහා බලලා, රූප දිහා බලලා, පාට දිහා බලලා, හැඩ දිහා බලලා රස විඳිනවා. දැන් මේ විදිහට අපි විඳිනවා කිව්වොත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය හිතට එනවා මොනවට විඳිනරා මොන විදිහේ රහක් විදිහ කෙනෙක්ද මේ මොනවා කිව්වත් ওই පහෙන් එකක් තමයි ওই පිට රහක් ගැන කියන්න බෑ මොනවා කිව්වත් නිහඬතාවයේ රසය කිව්වත් ඉතින් ඒක කනට ඇහෙන එකක් දැන් නිහඬතාවයේ ඇහෙන්නේ කායි දිවි කෙනෙකුට කල්යාණ මිත්‍රවරුනි හත් ඇහෙන්නේ නැහැ නිහඬතාවය ඇහෙන්නේ අපි හිතන්නේ ගිහිලි කෙනෙක් ඉන්නේ නිහඬ ලෝකයක කියලා. දැන් එයාට නිහඬතාවය ඇහෙන්නේ නැහැ. නිහඬ ලෝකයක වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් නිහඬතාවය ඇහෙන ලෝකයක එයා නිහඬතාවය ඇහෙන්නේ නැහැ. අන්ධ කෙනෙකුට අඳුර පේන්නේ නැහැ වගේ. දැන් අන්ධ කෙනෙක් අපි හිතන අන්ධකාර ලෝකයක එයාට අන්ධකාරය පේන්නේ නැහැ. අන්ධකාරය පේන්නේ ඇහැ තියෙන්න බැහැ. ඇහැත්තනේ අන්ධකාරය පේන්නේ. ආලෝකයේ පේන ඇහැට තමයි අන්ධකාරය වෙන්නේ. ඒතර ආලෝකයේ පේන්නේ අන්ධකාරයේ පේන කෙනෙකුට. විද්‍යාව පාඩ වෙන්නේ අවිද්‍යාව දැක්ක කෙනෙකුට. අවිද්‍යා අන්ධකාරය අඳුනා ගැනීම තමයි විද්‍යා ලෝකේ කියන්නේ. මොහඳුර විනිවිද දැක්වීම තමයි ප්‍රඥා ලෝකේ කියන්නේ. මේ දෙකම දකින්නට ඕන. ඥාන කෙනෙකුට අන්ධකාරය පේන්නේ නැහැ ආලෝකය. සමහර අය මද අඳුර ප්‍රිය කරනවා. මන්ද මන්දාලෝකී රස විඳිනවා. ඉතින් අන්ධ කෙනෙකුට ඒ රසය නෑ. දීර්ඝ කෙනෙකුට අර විඳතාවයේ රසයක් නැති. මොකක් හරි Taman රස විඳිනවා කිව්වොත් ඒ මොකක්ද? නිස්සබ්දතාවය. එහෙම නැත්නම් කලුවද? ධනාන්තකාරී මොනවා හරි Taman ඉර බහින්නේ. ඉතින් මොකක් හරි කියන්න ඕනේ. අක්නිසාට මුළු ලෝකයේම රසකාරක මත යැපෙන බැරි සමස්ත ලෝකයේම යැපෙන්නේ රසකාරක මත ඕනෑම ඕනෑම රසයක් කිසියම් රස ජනනය කරන රස කරවන දෙයක් මත යැපෙන එකයි කාරකේ කාරකේ කියන්නේ කරන කෙනා රසවත් කරන්නේ කවුද? ජීවිතය. මහලේ ඉස්තුවක් තියෙන. ජීවිතේ රසවත් කරන අයගේ ලැයිස්තුවක්. මේ ලැයිස්තුවේ මනුෂ්‍යයන් සිටිනවා, සතුන් සිටිනවා, ගහකොළ මල් තියෙනවා, ආහාර තියෙනවා. ඒ විදිහට ඒ ලැයිස්තුව දිගට දිගට දිගට තියෙනවා. ඒ ඔක්කොම රසකාරකයක්. දැන් භාවනාව තුළ කෙනෙකු භාවනාව රස විඳිනවා හැබැයි රස කාරකයක් නැහැ. එයයි දෙන රස කාරකයක් නැති රසය. අන්න ජීවිතයේ සමහර විට නැවුම්ම නැවුම්වත් එක්වීමක් කෙනෙකු කළ හැකියි. මේ දහම් රසය කියන්නේ බඳු රසයක්. මේ රස ජනනය කරන දෙයක් නෑ. ජනක යන්ත්‍රයක් නැහැ. නමුත් රසයක් කියලා. ඒ කනට එන රසයක් නෙමෙයි. ශබ්ද හෝ නිහඬතාවයෝ එහෙම රසයක් නෙමෙයි. ශබ්ද නිසා විඳින හෝ නිහඬතාවය නිසා විඳින. රූපමය රසයකුත් නෙමෙයි. කිසිම ඒ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. ඒ කිසිම දෙයක් තියෙන නිසා හෝ නැති නිසා නෙමෙයි. දැන් නැති නිසා නම් ගෝසා නැති නිසා නම් ඒ රකේ ඉඳින්නේ ගෝසාවක් ආපු ගමන්ම සිද්ධ වෙනවා. නිරන්තර වෙනවා. දුක එනවා. නෑ භාවනාවේ රසය සත්‍ය කියනවට නැද්ද කියන කාරණේ මත අදාදා පවතින්නේ ඊට පේනවද නැද්ද කියන කාරණය මත රඳා පවතින්නේ නැහැ. ඉතින් අනිත් කාර්යයන් ලබනවද ඒ උඩ රඳා පවතිනවද තීරමද නැද්ද? මේ දෙක උඩම රඳා පවතින්නේ. මෙයයි වැදගත්ම දෙන්නේ එක පැත්තක් මත විතරක් නෙමෙයි මේ දෙපැත්තම. හැමෙනවද නැද්ද? හැමුණත් එකයි නැතත් එකයි. දැක්කත් එකයි නැතත් එකයි. දැනුණත් එකයි නොදැනුණත් එකයි. මා ඉන්නේ එතන නෙමෙයි. ඒ මා කියන්නේ යෝගියා සිටින්නේ එතන. ඒ යෝගියා සෝයක් නිදිනවා නම් ඒ සෝයේ තියෙන්නේ එතන නෙමෙයි. වෙනස් තැනක. තැනක් විදිහට නිකන් කතා කරොත් ඒ තැන නෙමෙයි. ඊට වැඩිය වෙනස් තැනක. උපසන්දේවත්තේ අසා නොලබන නොඅසා නොලබන දැකීමෙන් නොලබන නොදැකීමෙන්ද නොලබන විදීමෙන් නොලබන නොවිදීමෙන්ද නොලබන ඒ රසය කුමක්ද කොහොමද එහෙම රහක් තියෙන්න පුළුවන් ඉතින් මේ පටලැවිල්ල නිසා තමයි බොහෝ දෙනෙකු මුළු සමස්ත සංස්කාරයම රසකාරක පස්යනේ පිට රසයක් තියෙන්න බෑ. ඒ පිට සැපක් තියෙන්න බෑ කියන දෘෂ්ටිය නිසා තමයි හැකි පමණ රසකාරක ලුහුබඳින් ලුහුබඳින් ලුහුබඳින් පුච්චලයා සිඳ යන්නේ. ඒකම එක රසකාරකයක් හරි දිවි දුනොත් ජීවිතේ සිද්ධ වෙනවා කියන දෘෂ්ටිය නිසායි ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නිසා තමයි මේ සංසාරේ පුරාම අපි මෙච්චර දීර්ඝ වූ ගමනක් ඇවිල්ලා තියෙන්නේ. මොනවා පස්සේද? රසකාරකපත්. එකින් එකට එකින් එකට රසකාරකයන් ලෝබදිනි. ලෝබදිනි ලෝබදිනි එක රත්නයක් සිත්වන විට තවත් රත්නයක්. ඒ රත්නයේ සිත්වන විට තවත් රත්නයක්. ආදී වශයෙන් කල්යාණ මිත්‍රවරුනි එකින් එකට එකින් එකට එකින් එකට නිමක් නැති රසකාරකයන් මේ සංස්කාරේ රසකාරකවල කෙලවරක් නෑ අලුත් අලුත් රසකාරකයන් නිර්මාණය වෙනවා ඒකක් නෑ මේ සංසාරය කියන්නේ අසීමිත දෙයක්. එතන ඉවර නෑ කලුත් කලුත් ඒවා නිර්මාණය වෙනවා. ඒ ඒ නිර්මාණය කිරීමේ වගකීම එහෙම නැත්නම් ඒ ඒ උප කොන්ත්‍රාත්තු බාර අරගෙන ඉන්න ආර දීලා තියෙනවා. ඉතින් මේ හැබැයි ඔක්කොම අර පහෙන් එකකට තමයි අයිති වෙන්නේ. මොනවා නිර්මාණය කළත් හැබැයි ඒ තුල පිළිගත්කයක් තියෙනවා. හැට තේන රූපවල පිළිගත්කයක් තියෙනවා. ඕන නිසා ඒක සීමාවක් නැහැ. ඒ ඔක්කොම රූප කියන සීමාවට යට. ඉතින් ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ සාංකාරික ගමන යනු රත්කාරකයන් දුහු බඳිමින් යන ගමනක්. තිත්ත වෙන රසයන් ලුහු බලමින් යන ගමන. ඒ නිසා කොපමණ රස විචාර ජීවිතේ ඉතිරි වෙලා නැහැ. විවිධ වෙලාවට විතරයිද බොම්බයන්ටයි කරනවා. ඒ වෙලාවට ඒ කරා ඊට පස්සේ රාත්‍රියේ කාපු දෙයක්. දැන් කාපු දෙය ඉතිරි වෙන්න ඕනේ. එක්ක එක්ක රහයි ඉතිරි වෙන්න ඕනේ. ඒ දෙකම නැහැ එතන. රහත් නැහැ කාපු දෙයක්. ආපහු ඉන්නේ මොනවත් කාපු නැති තැන තමයි. ඉතින් අර මුල් බඩගින්න මුල් පිපාසයේ ඒ විදිහටම තියෙනවා. ඒ බඩගින්න සංසිඳිලක් නැහැ, ඒ පිපාසයේ නිලක් නැහැ. දිගටම දිගටම දිගටම සාන්ත කාර්ක ගමනේ යෙදෙන කෙනෙකු කල්යාණ මිත්‍රයෙන්නේ තාපිකා සාරු. නොකම් තිබෙන නොනවතින තාපිකා සාරු. අර්ථයන් පිළිබඳව ඒකමක රසයක්වත් විඳින්න බැරි වුණොත් මහා දුකට චිත්තන චිත්ත දුක. ඒ නිසා ජීවිතේ චිත්තයි කියලා හිතනවා. ජීවිතේ ඇත්තටම චිත්ත නෑ. නමුත් මේ රසකාරකවලට කියන කෑදර සමහින්දා ජීවිතේ සැබෑ රසයට අප ආගන්තුක වෙලා අත්කාරකවල සිද්ධු වුණාම, දුරු වුණාම, කුරුදු වුණාම, ඇත්තනි වුණාම කුමක්ද වෙන්නේ? සැබෑ රසය නොදැනෙන කෙනෙකු බවට පත් වෙනවා. ඒ නිසා භවනාව දුකක්. නමුත් හැබැවින්න හැබැවින්න භාවනාව තුළ තමයි නියම රසවතෙකු පිළිවෙන්නේ. පරිපූර්ණ වශයෙන්ම රසක් මේක නිර්වාණය වෙන්නේ භවනාවේ. තවත් කෙනෙකු සමග බෙදා හදා ගන්නට තරම් රසයක් එතන නිර්මාණය වෙනවා. ලෝභයෙන් බෙදා හදා ගන්නට තරම් ඉතින් අන්න ඒ රසයේ විඳින ඒ රසයට හුරු කෙනෙක් වෙන්න ජීවිතයේ අනිත් රස ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ප්‍රායෝගික නෑ. මේ කාම ලෝකයේ තුල ඒ ප්‍රායෝගික නෑ. වෙන ඔය රූප අරූප ලෝකවල නම් ඒ ප්‍රශ්නේ නැති නමුත් මේ කාම ලෝකයේ තුල ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙනම් ප්‍රතික්ෂේප කළ දීලත්වයකට ඒවා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි ඒවා තිබුණා කියනවනම් තිබුණා නැති වෙන එක වළක්වන්නත් බෑ අපිට මොන වැටකඩලු බැන්දක් මොන විදිහේ ඉක්ක බැම්මත් දේසු බැම්මත් නැති වෙන ඒවා නැති වෙනවම තමයි තිබුණත් නැතත් ඒවා මත රඳා නොපවතින රසය භුක්ති විඳින අත්දැකීම කෙනෙකු මේ භාවනාව තුළ පිළිගෙන. ඒ නිසා එතෙන්ට එන්න. භාවනාව කියන්නේ නිකම්ම අස්වාගෙන සිටීමම නෙමෙයි. සමහර විට කෙනෙකුට අස්වාගෙන ඉන්න වෙලාවකුත් නැති වෙයි. වෙලාවක් හොයාගන්න පුළුවන් නමුත් ඇස්වාගෙන හිටියත් නැතත් කල්යාණ මිත්‍රවරුනි ඒ ඇස්වාගෙන ඉන්නවා දැරගෙන ඉන්නවාද කියන කාරණේ උඩ නෙමෙයි ජීවිතේ ආධ්‍යාත්මික රසය දැනෙන්න පටන් ගන්නවා ඒකට තමයි ධම්ම රසය කියන්නේ ධම්ම රසය ඒ ක්‍රමයෙන් මතකෙදී පටන්ගෙන ගැඹුරට ගැඹුරට ගැඹුරට යනවා. එයි කී වේරාසී විඳින්න පටන් ගත්තොත් විඳින්න විඳින්න රසවත්. සම්පූර්ණයෙන් ඇතිවිරුද්ධ. සාමාන්‍ය රසයක් විඳින්න විඳින්න සිත්තරකට කොට ධාම් රසයේ විඳින්න විඳින්න රසය. එතකොට මේ ධම් රසය කුරුවෙක්ට කෙරේ. පුත ජීවිතේ මොනවා තිබුණත් නැතත් පැහැදිලිවෙන් ඉන්න පුළුවන්. එයාගේ ජීවිතේ සිත් වෙන්නේ තිබුණත් එකයි නැතත් එකයි තිබුණොත් ජීවිතේට පහසුයි ජීවිතේ යුතුකම් ඉස්ත කරන්න පුළුවන් නැති වෙන අවස්ථා තියෙනවා එතකොට ජීවිතේ අපහසුයි යුතුකම් ඉස්ත කරගන්නත් බැරි වෙනවා ඒ ප්‍රායෝගික අපහසුතාවලට මුහුණ දුන්නත් අභ්‍යන්තර වශයෙන් ජීවිතයේ ඒ රාත්‍ය එය දෙලවිලා නැහැ ඒ දෙලවිලා නැහැ ඉතින් එහෙම සුවයක් එහෙම රසයක් තමා තුළ තියෙන බව දැන ගැනීමත් වටිනවා එතකොට මොන ප්‍රශ්නේ ආවත් ප්‍රශ්න නෑ විදිහේ නෑ කල්යාණ මිත්‍රවරුනි දුක් වේදනා නෑ විදිහේ නෑ හිතනවා නම් කෙනෙකු මොනවාරි පාටිහාරයක් පාල දුක් වේදනා නැතුව ඉන්න පුළුවන් කියලා එහෙම පාටිහාරයක් නෑ දෙවියන්ගේ ආශිර්වාදයක් ලබාගෙන දේව වරමක් ලබාගෙන එහෙම නැත්නම් හිත පුළුවන් තරම් දියුණු කරලා සිහි කරලා දුක් වේදනා නැතුව ඉන්න පුළුවන් කියන අදහස මෙහෙම ක්‍රමයක් නෑ. తాවකාලික වශයෙන් දුක් වේදනා කල්දා ගන්න පුළුවන්. නමුත් ජීවිතය කියන්නේ දුක් වේදනා වලිනුත් හැදිච්ච දෙයක්. සැප වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා. හැබැයි ඔය මොන දුක් වේදනාවක් අර දහම් රසය දිලිට පුළුවන්. අන්න එය කල්යාණ මිත්‍රෝනි ඔබලත් මටත් ලැබෙන මහා වරස්සකාරය. ඒක හරියටම ධර්මයේ මොකක්ද කියලා වෙන් කරගන්න පුළුවන්. ඒ හැකියාව තමයි අපි ඇති කරගන්න ඕනේ. මෙන්න ධර්මයේ කියන ඒ අකුරු තුන ගහලා තිබ්බටම ධර්මයේ වෙන්නේ නැහැ. මේ වචන විල පොතට නමක් දැම්මට ඒ පොත දහම් පොතක්ම වෙන්න වෙන්නට පුළුවන්. ඒ නම කියලා කරන කතාවක් තුල ධර්මයේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ බාහිර දවචනය දෙමින් නෙමෙයි එහි හරය තුලින් දහම අඳුනා ගන්න පුරුදු වෙන්න. එතකොට කෙනෙක් වැරදෙන්නේ මොකද්ද ධර්ම මොකද්ද අදහම ධර්මයේ මොකද්ද ධර්මයේ මොකද්ද ඒක අඳුනගන්නේ කොහොමද මේ රාත්‍රියේ ඔන්න රාත්‍රියේ ඉතින් පැණි කෙනෙකුට වෙන් කරලා අඳුනගන්න පුළුවන් වාගේ මේ ධම් රසයෙන් ඒ රසයෙන් ධම් අඳුනගන්න පුළුවන් අන්න රස පරික්ෂකවරේ ඒ තත්වයටපත් වෙන්නට ඕන. වෙන ක්‍රමයක් නෑ ධර්මය අධර්මය හඳුනාගන්න වෙන් කරලා. ඉතින් රසයෙන්ම තමයි. ඒ ධර්මයට ආවේනික වූ අභ්‍යාස. දහස් රසය හඳුනා ගන්න. ඒ වගේ මේ මොනවද කුටිනේ රස කාරක ධාතු දේවල් දෙන්න පුළුවන්. ඒ කෘතිම රස කාරක වල සීමාවක් නැහැ. හැබැයි හැබැයි දහම් රසයේ එකක්. ඒක ප්‍රවේදනය. ඒ නිසා දහමේ කියනවා දහම් රසේ නම් එකක්මයි. ඒකට මූලෙ කොටින් ගන්නත් ලුණු ගහ ලුණු ගහමයි එකම රසයක් තියෙන්නේ. ඒ වගේ දහම් රසයේ දහම් රසයමයි. හැබැයි වෙනස් වෙනස් රසවල ඕනේ තරම් තියෙනවා. අලුතෙන් අලුතෙන් හැදෙන්න පුළුවන්. ඒ වට නැවතින්න තේපා. හරියට බලන්න මහා වැලි කොටකට. වැලි ඇට ලක්ෂ කෝටි ගාණක් තියෙන වැලි කොටකට සීනියට යත්තාල බලන්න. අර කෝබියන් ඔය එක වැලි කැටයක්වත් සීනි කැටයක් කියලා ගෙනියන්නේ නැහැ නේ බලන්න ගෙනියනවාද කියලා. නෑ කොහොම හරි කූඹියෝ හොයා ගන්නවා ඉන්නේ අර ලක්ෂ කෝටි ගාණක් තියෙන වැලි කැට අතර තියෙන එකම සීනි කැටේ වහද ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් ඒ අපේ හොයාගන්න ඒ කෝටි හොයාගන්න ඒ අය මොළු වෙලා තියෙන්නේ රැවටෙන්නේ අනේ මේ වැඩිපුරේ කොහොමද සීනි ඇටයක් හොයාගන්නේ කියලා කෝගේ යන්නේ සීනි ගෝලයක්ම ලැබෙනකල් ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි මේ රක්තකාරක පිරුණු ලෝකයක අර හැබැයි දහම් රසයේ එකම රසයේ තියෙන ඒ ධම හොයාගෙන යන්නකෝ ඒ රසය අඳුනාගත්තොත් කෙනෙක් පැවතින්නේ නැහැ. මොන තරම් පොත් කියුවත් මොන තරම් ඇහුවත් මෙන්න දහම මෙන්න අදහම වෙන් කරලා දකින්න පුළුවන් වෙන් කරලා අඳුනා ගන්න පුළුවන් මේ කියන්නේ ධර්මයයි මේ කියන්නේ නම් ධර්මයේ නෙමෙයි මේ කියලා කියන්නේ ධර්මයයි මේ කියලා කියන්නේ නම් ධර්මයේ නෙවෙයි අන්න ඒ හැකියාව ඒ රස පරික්ෂකේ යුතුකේ තත්වයට පත් වෙන්න පුළුවන් අපි වෙනුවෙන් කවුරුවත් ඒ දේ කරන්නේ කවුරුවත් නෑ වාරණ මණ්ඩලයක් පරික්ෂණ මණ්ඩලයක් ඔය පිටකම බේරලා නිර්දේශ කරන්නේ ඒ හැකියාව අප විසින් නැති කරගන්නට ඕනේ. ඒ ඇති කර ගැනීම තමයි භවනාව කියන්නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔබේ ආධ්‍යාත්මික ඇහැ හැරෙන්නට විවර වෙන්නට පටන් ගන්නවා. ඉතින් ආධ්‍යාත්මික ඇහැට තමයි තියෙන්නේ දහම සහ දහම ඒ ආධ්‍යාත්මික ඉන්ද්‍රියට තමයි දැනෙන්නේ දහම් රසය. ජීවිත දැනෙන රහක් නෙවෙයි. ඇහැට පේන දෙයක් නෙවෙයි. ඒක භාවනාව තුළ මේ දහම් ඇහි විකසිත වීම, ඒ දහම් ඇහි විවර වීම, ඉපදීම විතරයි. ඒ කිසියම් දුරකට තමන්ටම විවර වුණාද ඒ ජීවිතේ දිහා බලන්න. ලෝකේ දිහා බලන්න, අනුත් දිහා බලන්න, සමත් දිහා බලන්න. දහම් හැටියෙන්නේ බලන්නද? පරිස්සම් කරගන්නේ බලන්න බලන්න තේරෙනවා. නොබලා ඉන්නට නොබලා ඉන්නට බැහැනවා. භාවනාවෙන් ඇති වුණාද කිසියම් අවබෝධයක් ඒ අවබෝධයේ ජීවත් ජීවත් වීම තුළ අන්න කෙනෙකුට භුක්ති විඳින්නට ලැබෙනවා සහස්ත්‍ය. එය ජීවන රසය. ජීවත් වීමෙන් ලැබෙන රසය. කල්යාණ මිත්‍රවරුනි, ඒ රසයේ තියෙන්නේ ඔබ තුලමයි. ඔබේම හදවත තුල, ඔබේම ආත්ම සාක්ෂිය තුල. එතන කොහේවත් නෙමෙයි. එතන කොහේවත් ධ්‍යානට ඒ රසය හොයාගන්න ලැබෙන්නේ යන්න ඔබ තුලටම පිළිසෙන්නට ඔබේ ආධ්‍යාත්මයට පිළි දෙන්නට ඔබේම සත්‍යයි. පරිණත කරන්නේ දහම් රසය, විලිට දහම් රසය ඔබ යනු දහම් ආදරය. දහම් පෛරා ඔබ යනු දහම් පිරි රස සාගරය. ඒ රසයේ සිත්ේ එයයි භාවනාව කියන්නේ. මේ භාවනාව කියන්නේ පරියාය දුක විදී එකතු වෙනවා.